ඔව් අරුණ මහත්මයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස අපිට පැහැදිලි කරපු ගැඹුරු කාරණය කාරණා කීපය ගැන අපි හිතනකොට හුඟක් වෙලාවට අපි හිතන්නේ මේ ජීවිතයේ අරබය විතරයි නමුත් බුදුහාඳුරෝ කියලා කියන සංසාරය කියන එක බුදුහාඳුරන්ටවත් දැකලා නිම කරන්න බෑ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඔය කියපු කාරණා තුන ඒ කියන්නේ අවිද්‍යා තණ්හා කර්ම මේ මේක ගැන කොයි විදියට හරි අපි අවසාන අවස්ථාවේ කටයුතු කරන්න හැකියාවක් අපි හිතමු ගත්තා කියලා යහපත් තැනකට යන්නට ඒ වුණත් මේකේ අවසානයක් නැති නිසා දිගින් දිගට මේ යන නිසා ඊළඟ ආත්මේ ඊළඟ ආත්මේ ඊළඟ ආත්මේ කොහොමද අපි යන විදිහට හරි තැනට යන විදිහට මේක සකස් කරගන්න මාර්ගය මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා කියලා මම හිතනවා. ඔව් ඇත්තටම දැන් මේ මේ ගමන අපිට නිකන් හිතුවක්කාර විදිහට යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඊටාම ප්‍රවේශමෙන් සැලසුම් කරගෙන යා යුතු ගමනක්. මොකද මෙතන සත්වේකුත් නැහැ, පුද්ගලයෙකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. ඒ නිසා මම මෙහෙම කරනවා, මම මේ ජීවිතේ සෝවාන් වෙනවා, මම මේ ජීවිතේ රහත් වෙනවා, ඊළඟ භවයේ කොහොම හරි මේක මම නිම කරගන්නවා, ගෞතම බුද්ධ ශාසනයෙන් නිමා වෙනවා, අසවල් බුදු සසුනට යනවා කියලා එහෙම එක එක්කෙනාට හිතන්න පුළුවන්. හැබැයි ඒක මේ සිතුවිලි මාත්‍රයකින් සිද්ධ වෙන දෙයක් නෙමේ. ඒකට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. ඒ නිසා අවම වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විවිධ காரணා ගොනු කරලා ගත්තාම අවම වශයෙන් අපට කරුණු තුනක්වත් ගොනු කරගන්නට ඕන මේ ගමන සලසුම් කර ගැනීම. පළවෙනි කාරණය තමයි මේ සමස්ත විඥාන පරම්පරාව භවෙන් භවයට යන්නේ කර්ම විපාක විපාක දීම් වශයෙන්. එතකොට ඒ මතුවෙන කර්ම විපාකය අනුව තමයි උත්පත්තිය තීව්‍රද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒ කියන්නේ උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්තද නැද්ද කියන එක තීරණය වෙන්නේ සංසාරික කුසල කුසල කුසල කර්මයන් එක්කලා. ඒතර කුසල් කළ පමණින්ම උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්ත නොවුනොත් ඒ තනත්තාගේ භවාංග චිත්ත පරම්පරාව හෙවත් මනෝද්්වාරය තීව්‍ර නැහැ. තීව්‍ර නැති මනෝද්්වාරයක් ඇති කෙනෙකුට මේ මේ ලෝකය පිළිබඳ සූක්ෂම කාරණා ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ භවය තුල ධාන අභිඥා මාර්ගඵල කිසිවක් ලබන්නට බෑ උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්තුනේ නැතිනම්. ඒ නිසා දැන් අපි මේක නවත්තන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒ නවත්තන්නට යන ගමනේදී ඒ නැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රධානම සාධකයක් තමයි උත්පත්තිසිත ඥාන සංප්‍රයුක්තව ලැබීම. ඉතින් ඒ සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකය අපි කිව්වේ මෙතන කරුණු තුනක් ගැනවත් අවධානය යොමු කරන්න ඕන කියලා. පළමු කාරණේ තමයි අපි කරන කුසල් ඥාන සංප්‍රයුක්තව સિદ્ધ කරන්නේ. එතකොට කොහොමද ඥාන සංප්‍රයුක්තව කුසල් කරන්නේ? කියන කාරණය ගැන අපේ අවධානය යොමු වෙන්නට ඕන. ඒ ගැන අපි මනස පුහුණු කරනවා. අපි මීට පෙර මේ කාරණය ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒ නිසා මෙතනදී හුඟක් දීර්ඝ වශයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. කුසලයක් ඥාන සංප්‍රයුක්ත වෙන්නට නම් ඒ කරන කුසලයේ පරමාර්ථය හරියට තේරුම් අරගෙන ඒ පරමාර්ථය සාධනය වෙන තැනට සිතුවිලි, වචන, ක්‍රියා, ද්‍රව්‍ය හසුරුවන්නට අපි තුල කොතෙක් දක්ෂතාවයක් තියෙනවා. ඒ කියන්නේ දාණය ගත්තොත් දානයේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලබන තැනත්තාට යහපත කිරීම. අන්න ඒ මූලික පරමාර්ථය සඵල කරන්නට අපේ සිතුවිලි වචන ක්‍රියා ද්‍රව්‍ය කොච්චර හසුරවන්නට අපි දක්ෂ වෙනවද කියන කාරණය මතයි ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. එහෙම නැත්නම් මට මේකෙන් මෙන්න මේ සැපේ ලැබෙනවා කියන තෘෂ්ණා මූලික සංකල්පයෙන් නෙමෙයි. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අපි ඥාන සංප්‍රයුක්ත කුසල් කොච්චර කරලා තිබ්බා වුණත් ඒවා විපාක දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. කුමක් නිසාද මේ අනන්ත සසරේ අපි රැස් කරලා තියෙන කුසල් වලට වඩා අසංඛ්‍ය ගණනින් වැඩි අපි කරගෙන තියෙන අකුසල්. ඒ වගේම අකුසල් වැඩි නොවුණා වුණත් හැම කුසලයක්ම අනිවාර්යෙන් විපාක දෙනවා කියලා නියමයක් නැහැ. වෙනත් කුසලයකින් තවත් දුර්වල කුසලයක් යට කරන්න. අකුසලේනොත් කුසලයේ යට කරන්න පුළුවන් ප්‍රබල කුසලේනොත් දුර්වල කුසලයේ යටපත් කරන්න පුළුවන් ඒ වගේම පාරිසරික සාධක ඒ ඒ භවය තුල ඒ කර්මය විපාකත්වයට පැමිණෙන්නට අවශ්‍ය සාධක ටික මතුනේ නැත්තම් මොනවද සාධක කාල ගති උපදි ප්‍රයෝග කාල කියලා කියන්නේ ඒ කුසලයේ විපාක දෙන්නට සුදුසු කාලයක ඉපදුනේ නැත්තම් ඊළඟට ගති කියලා කියන්නේ කුසලයේ විපාක දෙන්න සුදුසු ආත්ම භාවයක උපන්නේ නැත්නම් ඊළඟට උපදි කියලා කියන්නේ ඒ කුසලයේ විපාක දෙන්නට සුදුසු ආරෝහ පරිණාහ ප්‍රියමනාප ඔරොත්තු දෙන කයක් ලැබුවේ නැත්තම් ඊළඟට ප්‍රයෝග කියලා කියන්නේ ඒ කුසලයේ විපාක දෙන්නට තරම් සිතුවිලි වචන ක්‍රියා බාහිර සාධක හසුරුවා ගැනීමෙහි දක්ෂතාවයක් නැතිනම් එබඳු තැනකදී තර කුසලයේ මතුවෙන්නට විදිහක් නැහැ. එහෙමනම් අපි ඥාන සංප්‍රයුක්ත කුසල් කරනවා වගේම අපි දැඩි විදිහට ප්‍රාර්ථනා චිත්ත අධිෂ්ඨානයන් ඇති කරගන්න ඕනේ. ඒ කුසලය අවශ්‍ය විදිහට විපාකත්වයටපත් වෙන්න. අවශ්‍ය විදිහට කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවන්නට නෙමෙයි අපට නිර්වාණ අවබෝධය සඳහා ප්‍රතිපත්ති පුරන්නට යෝග්‍ය විදිහට. ඒ සඳහා යෝග්‍ය කල්යාණ මිත්‍රයන් ලැබෙන විදිහට ඒ සඳහා යෝග්‍ය පංචස්කන්ධයක් ලැබෙන විදිහට ඒ සඳහා සුදුසු සත්පුරුෂයන් සද්ධර්ම ශ්‍රවණේ සුදුසු ප්‍රදේශයක් ලැබෙන විදිහට ඒ සඳහා සුදුසු කාලවල උපදින විදිහට ඒ ඒ අපේ ප්‍රාර්ථනා ගොනු කරගන්න. එතකොට ඔය සියලු ප්‍රාර්ථනා අපි ගොනු කළ යුත්තේ මූලික ප්‍රාර්ථනාවට අනුගතව. මූලික ප්‍රාර්ථනාව මොකද්ද? නිර්වාණ අවබෝධය. එතකොට එහෙමනම් අපි මුලින්ම සැලසුම් කරගන්නට ඕන අපි නිවන් දකින්න යන්නේ කොහොමද කියලා. දැන් මොකද මේක නිමා කරන්න නම් අපි මේක නිමා කරන විදිහක් ගැන පැහැදිලිව හිතලා තියෙන්න ඕන. සම්මා සම්බුද්ධත්වයෙන්ද, පච්චේක බුද්ධත්වයෙන්ද, ශ්‍රාවක භාවයෙන්ද, ශ්‍රාවකනම් අග්‍ර ශ්‍රාවකද, මහා ශ්‍රාවකද, එහෙම නැත්නම් ප්‍රකෘති ශ්‍රාවකද, එතකොට යම්කිසි විශේෂ හැකියාවන් ඇතුවද එහෙම නැත්නම් සුෂ්ක විදර්ශනාවෙන්ද එතකොට කාල වකවානු හැටියට කවර බුදු කෙනෙකුගේ ශාසනයකද මේවා පිළිබඳව අපිට පැහැදිලි නිගමනයක් ඇති කරගන්නට ඕන මූලික වශයෙන්. ඉතින් අපි සිහිපත් කළා පෙර දිනක ඒ ප්‍රාර්ථනා ගැන කතා කරනකොට සාංශාරික වශයෙන් අපේ ප්‍රාර්ථනා පැහැදිලිව අපට සිහිපත් වෙනවා නම් ඒක ලොකු භාග්යක්. එහෙම නැත්නම් නිකන් දෙකට දෙවාරණේ දෙපැත්තට වැනෙනවා නම් එමඳු තැන්වලදී අපි දැඩි චිත්ත අධිෂ්ඨානයන් ඇති කරගන්නට ඕන මේ භවයේ නිම වෙන්නට කලින් අපේ නිශ්චිත ප්‍රාර්ථනාව සිහිපත් වෙන්න. ඒ වගේම දෙවියන්ට, බ්‍රහ්මයන්ට පුණ්‍යානුමෝදනා කරමින් අපි එයාටත් ආරාධනාවක් කරන්නට ඕන. අපේ සාංශාරික නිශ්චිත ප්‍රාර්ථනාවක් ඇත්තොත් මේ භවයේ නිම වෙන්නට කලින් අපිට ඒක සිහිපත් කරගන්නට සහාය වෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ මේ භව ගමන නිමා කරන්න යන්නේ කොහොමද කියන එක ඉස්සරලා අපි පැහැදිලිව හඳුන ගන්නවා. හඳුනගෙන ඒක තමයි අපේ නිශ්චිත ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව වෙත යන්නට තමයි අනිත් ප්‍රාර්ථනා ගොනු කරන්නේ. එහෙම නැත්නම් මේ භවය පතන්නටවත් සසර දිග්ගස්ස ගන්නටවත් මම කැමති විදිහට දේවල් කරන්නටවත් නෙමෙයි අර ඥාන සංප්‍රයුක්ත කුසල් කරලා අපි ප්‍රාර්ථනා ගොනු කළ යුත්තේ ඒ අවසාන ඉලක්කයට යෝග්‍ය පරිදි. දැන් අපි පසුගිය සතිවල කතා කරපු මාතෘකාවනේ නැවැත්ම සඳහා පැවැත්ම ඉතින් එතනදිත් අපි ප්‍රධාන වශයෙන් මේ කරුණනේ කතා කළේ නවත්වන්නට යන ගමනේදී මේක කොහොමද පවත්වාගෙන යන්නේ ඊට යෝග්‍ය විදියට. ඒ සඳහා ප්‍රාර්ථනා විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි අපි ඥාන සංප්‍රයුක්ත කුසල් කරලා තිබුණත් හොඳ ප්‍රාර්ථනා ඇති කරගෙන තිබුණත් ඒ සියලුම සුදුසුකම් අපට ලැබුණා වුණත් අපි මනස අවදි කරන්නේ නැත්නම් මනස පුහුණු කරන්නේ නැත්නම් අපට ඒ කිසිවකින් ප්‍රතිඵල ගන්නට බෑ. අපි හිතමු ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා බුද්ධෝත්පාද කාලයක බුදවරු හමු වෙනවා දහම් අසන්නට අවකාශ සැලසෙනවා එතකොට ආරෝහ පරිණාහ දේහ සම්පත්තීන් ලබනවා ධන සම්පත් ලබනවා ඔක්කොම සම්පූර්ණ වෙනවා සම්පූර්ණට අපේ ප්‍රඥාව අපි අවදි කරන්නේ නැතිනම් එතන මොකක්වත් පළ දරන්නේ නැහැ. ඉතින් ඒවා පිළිබඳව අපි නිරන්තරයෙන් හේතු උදාහරණ කතා කරනවා. දැන් මහදනසිට පුත්‍රයා ගත්තාම ඔක්කොම ටික තිබුණා. නමුත් Taman අවදි වුණේ නැහැ. අජාසත් කුමාරයා ගත්තාම ඔක්කොම ටික තිබුණා. පාප මිත්‍ර ඇසුරත් එක්කලා ඒවා වෙනස් වුණා. ඉතින් ඒ විදිහට ගත්තාම අපිට පේනවා අත්‍යවශ්‍ය සාධකයක් තමයි අපේ මනස පුහුණු කිරීම. එතකොට මනස පුහුණු කළා කියලා විතරක් හරියන්නේ කල්යාණ මිත්‍ර සහයෝගය, සද්ධර්ම ශ්‍රවණය ආදී මේ පසුබිම નિවරදිව හැදුන්නේ නැත්නම් අපේ මව්පියෝ අපට හරියට මඟ පෙන්වුවේ නැත්නම්. එතකොට ඒගොල්ලෝ මඟ පෙන්වුවාට පසුබිම හැදුනට වැඩක් නැහැ මනස පුහුණු කරලා නැත්නම්. ඉතින් ඒ නිසා මේ මේ සමස්ත දේශනාවන් සහ ඒ ධර්ම කරුණු ගත්තහම අපට අවම වශයෙන් මේ ගමන පැහැදිලි ඉලක්කයක් ඇතුව නිමා කරන්නට නම් අපිට ඔය කරුණු තුන ගැනවත් සැලකිලිමත්ව අපේ ගමන සැලසුම් කරගන්නට ඕන ප්‍රතිපදාව හැටියට මොකද්ද කාරණා තුන කරන කුසලයේ ඥාන සම්ප්‍රයුක්තව කරන්නට නිර්වද්‍යව නිවන ඉලක්ක කරගෙන ඊට යෝග්‍ය විදිහට ප්‍රාර්ථනා ගොනු කරගන්නට ඊළඟට අපේ මනස පුහුණු කරන්න. ඒ කියන්නේ සිහිය, ප්‍රඥාව, වීරය කියන මේ காரணා ඊළඟට බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම ආදී වශයෙන් හඳුන්වන මේ ගුණය සහ නුවණ අවදි කරන්නට අපේ මනස සති සම්පජඤ්ඤයෙන් පුහුණු කිරීම. ඔය කරුණු තුනවත් අනිවාර්යෙන් අවශ්‍යයි. ප්‍රතිපත්තිමය වශයෙන් අපිට මේක නිමාවටපත් කරන්න. එහෙමයි ස්වාමින්වහන්ස බොහොම වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස අවසාන වශයෙන් කියපු අර මනස පුහුණු කිරීම කියන එකේදී ස්වාමින්වහන්ස එක සැරයක් අපිට කාලයකට ඉස්සෙල්ලා වගේම නිතරම බණ දේශනාවල කියන දෙයක් තමයි අර මේ අරමුණට සතිය සම්පජන්‍ය යොමු කරනකොටම අපේ හිත දිහාත් බලන්න ඕනේ කියන එක. ඉතින් ඒ විදිහට ටික කාලයක් පුහුණු වෙනකොට වෙච්ච දෙයක් තමයි අර මම කියන දේ කැඩෙන්න පටන් ගන්නවා. ඒ ධාරාව කැඩෙන්න පටන් ගන්නවා. ඒ ආකාරයට යනකොට අර දැඩි මට ඕනේ මං කරන විදිහට මගේ මේක ඒවා ඔක්කොම මැදින් මැදින් ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා. මොකද අපිට මේ ආත්ම දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ග ඥාණයෙන්. නමුත් එතනට යන තෙක් අපිට මේක ටිකෙන් ටික ෂය කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් දිය කරන්න පුළුවන් තනුක කරන්න පුළුවන් ඉතින් ඒ ඒ ආත්ම දෘෂ්ටි ආයක සෝවාන් ඵලයෙන් අවසන් වෙන්නේ දැනට ඉතින් අපි ඒක දුරු කරලා නැහැනේ කියලා එහෙම අපි නිකන් ප්‍රාථමික විදිහට හිතන්නේ නැතුව පුළුවන් තරම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන විදිහේ වැඩපිළිවෙලක් ඒ කියන්නේ නාම රූප වශයෙන් පංචස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා බලන්නට ඕන. ඒ වගේම ඔය කිව්ව විදිහට සතිය සහ සම්පජඤ්ඤය උපදවාගෙන අරමුණු දිහා වගේම අපේ සිත දිහා බලන්නට පුහුණු වෙන්න ඉතින් මෙහෙම බලනකොට තමයි මෙතන ඇත්තටම මේ කෙනෙක් ක්‍රියාත්මක වෙනව නෙමෙයි මේ නාම රූප ධර්ම සමූහයක අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක අපිට ටිකෙන් ටික වැටහෙන්න දැනගන්න. ඒ වැටහීමත් එක්ක තමයි සම්මා සම්බුදුවරු දේශනා කරන මේ කාරණා ගැන අපිට ටික ටික තහවුරු වෙන්නට වැටහෙන්නට පටන් ගන්න. ඉතින් අවබෝධයක් තුලමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වැටහීම හුඟක් අමුතුයි. අර කියවනකොට තියෙන එක නෙවෙයි දැනෙන විශාල පිසක් ඇති වෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.